චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස් සුනන්තු සග්ග මොක්කදං ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා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 ශ්‍රද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අද දවසේ ඉරිදා දිනයේහි අපි සාකච්ඡා කරන්නේ අභිධර්මයේ පිළිබඳව අපි මේ අභිධර්මයේ පිළිබඳව සාකච්ඡා කරන්නේ අපි කාටත් එකම අරමුණ මේ වැඩසටහනේ අභිධර්මයේ පිළිබඳව උනන්දුවක් ඇති කිරීම සඳහා විතරයි. ඒ උනන්දුව ඇති වුණොත් අපි කාටත් පුළුවන් අභිධර්ම කියන්නේ ගොඩාක් අමාරු ශ්‍රේෂ්ඨයක් නෙවෙයි බොහොම සරල સિદ્ધාන්ත ටිකක් තියෙන්නේ. නමුත් හැබැයි අර තියෙන වචනවල තියෙන හුරු පුරුදු නැතිකම සහ සාරාංශ වශයෙන් හිතට ගන්න නැති හින්දා සාරාංශයක් වශයෙන් අපේ හිතට අපි ඒක ගන්න නැති හින්දා අපිට ඒක ටිකක් සංකීර්ණ විදිහට දැනෙනවා. අනිත් එක තමයි අපේ සමාජයේ මතයක් තියෙනවා අභිධර්මය මොකටද ඉගෙන ගන්නෙ අත්‍යවශ්‍ය නැහැ කියලා. මම මේකට කියන්නේ හැමදාම වෛද්‍යවරයෙක්ගෙන් බෙහෙත් ගත්තාම ලෙඩේ හොඳ කරගන්න පුළුවන්. හැබැයි යම් පිටසක් වෛද්‍ය විද්‍යාවත් ඉගෙන ගන්න ඕනද නැද්ද? නේද? එතකොට අභිධර්මයේ නැතුව නිවන් දකින්න පුළුවන්. හැබැයි මූලධර්ම ටිකක් මූලධර්ම ටිකක් වැඩිපුර ඉගෙන ගන්න පුළුවන්කම තියෙන අභිධර්ම ඉගෙන ගන්න කෙනෙකුට ලෙඩක් හැදුනහම හොඳ කරගන්න වෛද්‍යවරයෙක් නම් වෛද්‍යවරයාට නම් ලෙඩේ හැදිලා තියෙන්නේ වඩා පහසුද නැද්ද? එහෙනම් අභිධර්මයේ දන්න කෙනාට Tamanටම පුළුවන් Tamanගෙම කමඨහන් පහ හසුරව ගන්න තමන්ටම පුළුවන් තමන් නිවැරදි කරගන්න මොකද ක්‍රමවේදය දන්න හින්දා සිත්වල තියෙන ඉතින් ඒකින්ද බොහොම වටින දෙයක් ditthi visuddhiය කාංකා විතරණ විසුද්ධිය වගේ දේවල් සම්පාදනය කරගන්න ගියාම අභිධර්ම දැනුම තියෙන කෙනාට බොහොම පහසුයි හරි ඒ ටික හැමදාම කියන ටිකක් හරි ඊළඟට මේ වෙනකම් කරපු විශාල ප්‍රමාණයක් අපි සාරාංශයක් කියනවා හැමදාම මොකද එතකොට අපිට පුළුවන් යම් කිසි පොතක් බලලා ඉක්මනින් මේක ග්‍රහණය කරගන්න සාරාංශය මොකද්ද ඇයි අපි මේක කරන්නේ කියලා දැන්ට කරපු කොටස ගැන කීමෙන් ලෝකයේ තියෙන ඔක්කොම දේවල් ගත්තාම චිත්ත චෛතසික රූප නිබ්බාන කියලා පරමාර්ථවල නැත්නම් කුඩාම ඒකක ගත්තොත් චිත්ත චෛතසික රූප නිබ්බාන කියලා වැටෙනවා නිබ්බාන කියන එක අපි පැත්තකින් තිබ්බහම දැන්ට රූප කොටසත් අපි පැත්තකින් තියලා තියෙනවා එතකොට අපිට ඒ ජීවිතයේ ඔක්කොම මේ ලෝකේ තියෙන ඔක්කොම ටික වැටෙන්නේ චෛතසික රූප නිබ්බානකම ඒ ආරෙන්න වෙන මොකුත් නැහැ. කෙනෙකුට හිතේ මේවා විතර තියෙන්නේ කියලා තේරේ කතා කරද්දී අපේ අපිව මේ සකස් වෙලා තියෙන්නේ යම් කුඩා කුඩා කොටස් වල එකතුවකින් තමයි ද්‍රව්‍යයක් හැදෙන්නේ. එතකොට ඒ හැදෙන ද්‍රව්‍යයේ තියෙන කුඩාම ඒකකයේ ලක්ෂණ ටික තමයි ඔය චිත්තචෛතසික රූප කියලා කියන්නේ. ඒකෙන් අපි රූප කොටස පැත්තකින් තිබ්බහම ඒ කියන්නේ මේ ශරීරයට අදාළ සහ ලෝකයේ තියෙන පටවිය අපතේජෝ ආයෝලින් හදාගත්තු දේවල් ටික දැනට විභාග නොකර පැත්තකින් තියනවා අනිත් දේවල් මූලිකව කරගත්තාම චිත්තචෛතසික ගැනයි මේ වෙනකන් කතා කරලා තියෙන්නේ. චිත්තචෛතසික කියන්නේ මොනවද කියලා බලපුවාම චිත්ත කියලා කියන්නේ සිතටයි. සිත කියන එකේ ලක්ෂණය තමයි සිත කියන එකේ කෘත්‍ය නැත්නම් සිත කරන්නේ අරමුණු දැන ගැනීම විතරයි. හරිද? එතකොට සිත් උපදිනවා අපිට එක එක සිත් උපදිනවා. ඒ සිත් උපදින්න හේතු වෙන සිත නොවන සිතට සිතත් එක්කම උපදින සිතත් එක්කම නැති වෙන හැබැයි සිත නොවන අන්‍ය වූ ක්‍රියාවන් වර්ගයක් තියෙනවා සිත ගන්න අරමුණම ගන්න සිත හැදෙන තැනම හැදෙන අන්න ඒවට කියනවා චෛතසික කියලා එහෙම කියවට තේරෙනවා මදි හරියට මෙන්න මේ වගේ හොද්දක රසය වගේ කියලා අපි හැමදාම කතා කරන උදාහරණේ හොද්දක රසය වගේ එතකොට මේ රසය කියන්නේ රස රසය කියන්නේ සිත නම් ඒ ඒ රසය හැදෙන්න හේතු උනේ ඒ හොද්දට එකතු කරලා තියෙන දේවල් අන්න ඒ එකතු කරලා තියෙන දේවල් වල සංයුතිය අනුව තමයි රසය තීරණය වෙන්නේ. ලුණු වැඩි වුණොත්, මිරිස් වැඩි වුණොත් නේද? මිරිස් රස, ලුණු රස, සැර රස, සැර ගතිය අඩු වැඩි වීම වෙනවා. එහෙනම් ඒ රසය හිතනම් චෛතසික කියන්නේ එකතු කරලා තියෙන ටික වගේ. එතකොට දැන් අපි එහෙනම් දැන් චිත්ත චෛතසික කියන්නේ අන්න එහෙම එකක් අපිට සිත් උපදිනවා. ඒවත් එක්ක ඔය චෛතසික කියලා කියන්නේ ඊර්ෂියාව, ක්‍රෝධ, වෛර, මාන්න හරිද? අන්න ඒවා දැනීම තමයි ආදරය කියන්නේ චෛතසික ධර්මයක් ආදරේ දැනීම මාත්‍ර ඒක දැනෙනවනේ අපිට නේද? ඒක අරමුණු වෙනවනේ. අන්නේ අරමුණු වීම වෙන්නේ සිතෙන්. එතකොට ඒ අරමුණු වෙන්න හේතු වෙන චෛතසිකය තමයි අර කියන ආදරය කියලා නෑ නමින් ලෝභය, ගිජුකම, කෑදරකම ආදි වශයෙන් ඔය ඔක්කොම කියන්නේ ලෝභය කියන එක. ඉතින් අන්න එහෙම දැන් අපි කැමැත්ත කියලා කියන්නේ චෛතසික ධර්මයක්, ඡන්දය කියන්නේ චෛතසික ධර්මයක්. ඒක කුසල දේවල් වලට අකුසල දේවල් වලට දෙපැත්තටම යන චෛතසික ධර්මයක්. ඉතින් අන්න ඒ වගේ. එතකොට මේ ඡන්දය දැනෙනවා අපිට මොකක් හරි දෙයක් ගැන කැමැත්තක් දැනෙනවා. අන්න ඒ දැනීම මාත්‍රය සිත. එතකොට ඇහැට රූප වර්ණ රූප ඇහැට අරමුණු වෙනවා. ඒවා දකිනවා. ඒ දැකීම මාත්‍රය තමයි චක්කු විඥානය කියලා කියන්නේ සිත. ඉතින් ඒ විදිහට අපි මේක තෝරගමු. කොහොමද සිතක් හැදෙන්න හේතු වෙන දේවල් තමයි චෛතසික කියලා අපි කිව්වා. දැන් ඒක ඒකදී අපි දැන් මෙච්චර කල් මොකද කරේ කියලා කතා කරන්නයි යන්නේ. අපි හිතමු ඔය ටික ගැලවෙන්න අපි හැමදාම කියන්නේ පාසලක් තියෙනවා. ඒ පාසලේ ඔය ටික ගලප ගන්න අපි කියන්නේ පාසලක් තියෙනවා මේ පාසලේ සමිති වගේක් තියෙනවා කියලා හිතන්න. සෞඛ්‍ය සමිතියක් තියෙනවා, සිංහල සමිතියක් තියෙනවා, ක්‍රීඩා සමිතියක් තියෙනවා, තව මොන මොන හරි සමිති ගොඩක් තියෙනවා. මේ සමිති හැදිලා තියෙන්නේ ළමයින්ගේ නේද? ළමයින්ගේ එකමුතුකේ තමයි සමිතියක් හැදිලා තියෙන්නේ. එතකොට දක්ෂ ගුරුවරයෙක් ඉන්නවා. ඒ ගුරුවරයා කාලයක් තිස්සේ හොඳට ඉස්කෝලේ ගැන දන්න කෙනෙක්. එයාගෙන් ඇහුවොත් අහවල් සමිතියේ ඉන්නේ කොයි කොයි කට්ටියද කියලා එයා දන්නවා. නේද? ඔන්න සමිති ටික මෙහෙම තියෙනවා. ඒ සමිති ළමයි ටික මෙහෙම ඉන්නවා. මේ මේ ළමයින්ගෙන් තමයි මේ සමිතිය හැදලා තියෙන්නේ. මේ ළමයින්ගෙන් තමයි මේ සමිතිය හැදලා තියෙන්නේ. මේ ළමයින්ගෙන් තමයි සමහර ළමයි ඉන්නවා. හැම සමිතියෙම ඉන්නවා. සමහර ළමයි ඉන්නවා. සමහර ඒවා ඉන්නවා. සමහර ඒවා නැහැ. ගුරුවරයා දන්නවා අහවල් සමිතියේ ඉන්න මේ කට්ටිය, අහවල් සමිතියේ ඉන්න මේ කට්ටිය කියලා. නේද? ඒ වගේම එක ළමයෙක් ගත්තොත් වෙනම එයා ඉන්නේ කොයි සමිතියේද කියලා කොයි කොයි සමිති වලද කියලාත් පියවරයා දන්නවා. ඒත් එකම සිද්ධිය ආකාර දෙකකින් නේද මේ කියන්නේ? අන්න බලන්න. මේ එක ළමයෙක් ගත්තාම එයා මෙන්න මේ සමිති තුනේ ඉන්නවා නැත්නම් මේ හතරේ ඉන්නවා එයා හැම එකේම ඉන්නවා කියලා ඒක දන්නවා. සහ සමිතියක් ගත්තොත් ඒ සමිතියේ මෙන්න මේ ළමයි ටික ඉන්නවා කියන්නේ එකම සිද්ධිය ආකාර දෙකකින් විග්‍රහ කිරීමක්. සිත් හැදෙන්නේ චෛතසිකයන්ගේ එකතුවෙන් කියලා අපි කියවනේ. එහෙනම් ඒ ක්‍රමයටම සිත් සහ චෛතසික ගැන දැනගන්න ඕනද නැද්ද? නේද? ඉස්සෙල්ලා අපි සිත් ටික ගැන සම්පූර්ණයෙන් දැනගන්න ඕනේ. මෙන්න මේ ටික තමයි සිත් ටික කියලා. ඒක අපි සම්පූර්ණ විග්‍රහ කරා මේ යනකොට. චෛතසික කියන්නේ සිත් ඔක්කොම 121යි කුඩා ක්‍රමයෙන් කියනවා නම් 89යි. ඒ ටික අපි විග්‍රහ කරගත්තා. එතකොට ඒවා හැදෙන භූමිය අනුව කොටස් වලට බෙදලා තියෙනවා. ඒ බෙදලා තියෙන එක පොඩි සටහනකින් මතක තියාගන්න පුළුවන්. ඒ වගේ සටහනක් අඳගන්න කියලා මම මේ දවස්ම කිව්වා. ඇඳගත්තට පස්සේ ඒක දවසකට දෙසරයක් තුන් සැරයක් දකින්න තැනක තියාගෙන වැඩ කරන ගමන් අහවල් සිත් ටික කොතැනද වැටෙන්නේ කියලා හිතලා මතක නැත්නම් අර සටහන බලන්න කියලා මං කිව්වා ඕක අමතර වෙලාවක් නැතුව මතක තියාගන්න පුළුවන් පේන තැනක් ගහගත්තාම කියලා. ඊළඟ චෛතසික ගැනත් එහෙමයි. චෛතසික ගැන 52යි. ඒකත් බෙදෙන ආකාරය අනුව කොටස් වලට බෙදෙනවා. අන්න ඒකත් මං කිව්වා දැන් මේ විදිහට මතක තියාගන්න කියලා. ඊට පස්සේ තමයි අර මේ මේ සිත් ටික හැදෙන්නේ මේ චෛතසික එකතු වෙලා මේ මේ චෛතසික මේ මේ සිත්වල තියෙනවා. හරි? අන්න ඒ ටික තමයි සංයෝග වෙන හැටි, සංප්‍රයෝග වෙන හැටි කියලා කියන එකට මේ ඉගෙන ක්‍රම හරි ක්‍රම ටිකක් තියෙන ඒවා නීති ටිකක් තියෙන. ඒ ටික ඉගෙන ගත්තාම ඒ නීති ටික අපි කතා කරා හොඳට ණය ක්‍රමයන් ගැන. එතකොට මොකද වෙන්නේ මේවා මිශ්‍ර වෙන හැටි අපි දන්නවා. අර ගුරුවරයා දන්නවා වගේ මේ සමිතියේ ඉන්නේ කොයි ළමයාද මේ සමිතියේ ඉන්නේ කොයි ළමයාද කියලා දන්නවා වගේ නේද මේ ළමයා ගත්තාම කොයි කොයි සමිතිවලද ඉන්නවා කියලා දන්නවා වගේ මේ මේ සිතත් එක්ක මේ චෛතසික හැදිලා මේ මේ චෛතසිකෙන් තමයි මේ සිත හැදිලා තියෙන්නේ විතරන්නේ මේ චෛතසිකය ගත්තාම ඒක කොයි කොයි සිතවල යෙදලා තියෙනවද කියලා දැනගන්න ඕනේ ඒ ටික දන්නවනම් අපි ධර්මය විග්‍රහ කරගන්න හොඳටම පුළුවන් කෙනෙකුට ඉතින් ඒක අර සටහනකට අරගෙන හොඳට විග්‍රහ කරගන්න පුළුවන් ඒක රටාවක් තියෙනවා මම කියලා දුන්නා. ඒ ටික තමයි මුල් ටික. ඊට පස්සේ තව කාරණාවක් වුණා හැම චෛතසිකයකටම තියෙනවා කෘත්‍යයක්. කෘත්‍යයක් කියන්නේ ක්‍රියාවක්. එයා කරන වැඩක් තියෙනවා. හරි දැන් උදාහරණයක් විදිහට විරති චෛතසිකයක් ගත්තොත් එහෙම වළක්වන ස්වභාවයක් තියෙනවා. පාණාතිපාතා වේරමණී කියලා කියන්නේ අපේ හිතේ උපදින එක. හරිද? එතකොට ඒ ඇවිල්ලා සම්මා කම්මන්ත. දැන් අපි මේ අපි මෙච්චර කාලෙ හිතාගෙන පානාතිපාතා කරනවා කියන්නේ මේ සත්තු මැරීමෙන් වැළකීම. ඒතකොට නිකන් අර හරකෙක් මරන්න යනවා ඒක වලක්ව ගන්නවා වගේ නිකන් එහෙම එකක් හිතෙන්නේ නේද? දැන් කාට හරි පානාතිපාතා වේරමණී කියන එක මොකක්ද කියලා අඳින්න කිව්වොත් නේද? එයාගේ හිතේ මැවෙන්නේ එයා අඳින්නේ චිත්‍රයක් විදිහට නේද? හරකෙක් මරණ එකක් අරගෙන නේද? ඒ වද වදකාගාරයක් ඇඳලා ඒකේ මෙහෙම රතු පාටට නේද? සතිරයක් ගහයි. පානාතිපාත වේරමණී කියලා. නමුත් පානාතිපාත වේරමණී කියන්නේ එහෙම එකක් නෙවෙයි. පානාතිපාත වේරමණී කියලා කියන්නේ විරති චෛතසිකයක් කියලා කියන්නේ අපේ හිතේ උපදින තල්ලුවක් ඒක. සිතුවිල්ලක්, චේතනාවක්. මොකද්ද චේතනාව? ප්‍රාණඝාතයට හේතු වෙන සිතුවිල්ලක් ඇති වෙනකොට ඒක වළක්වන්න අපේ හිතෙන්ම උපදින සිතුවිල්ල. හරි. අන්න ඒකට කියනවා පාණකතා වේරමණී කියලා. අදින්න අදානා වේරමණී කියලා. එතකොට අපි බලන්න ඕනේ ඒක මගේ ළඟ හැදෙනවද කියලා. බලන්න අපි ධර්මය දන්න කෙනා දැනගන්නවා මේ පාණාතිපාත වේරමණී කියන්නේ චෛතසික ධර්මයක්. නේද? චෛතසිකයක් නම් ඒ අනුව මට සිත් පහළ වෙන්න ඕනේ. සතුන් නොමරන සිත් පහළ වෙන්න හේතු වෙනවා. නෑවන් සතෙක් මරන්නේ නැහැ කියලා සිතක් පහළ වෙන්න ඒ ඒක දැනගන්න නේද සිතක් පහළ වෙන්න හේතු වෙනවා පාණාතිපාත වේරමණී කියන චෛතසික ධර්මය. එතකොට ඒක උපදින්න නැත්නම් ඒක උපදින විදිහට හදා ගන්න ඕන. කාමයේ වර්ධවා හැසිරෙන්නේ නැති වෙන විදිහට ඒ නැති සිත් පහළ වෙන විදිහට හැදෙන්න ඕනේ. ඒව හැදෙන්න හේතු අනුව. ඉතින් ඒ ටික දැනගත්තාම මං කිව්ව එකයි වෛද්‍ය විද්‍යාව ඉගෙන ගන්න කියලා. නේද? බෙහෙත් කරන්න විතරක් ඉගෙන ගන්න නැතුව. හොඳයි. ඉතින් අන්න ඒ ඒ වගේ හැම චෛතසිකට චෛතසිකයකටම තියෙන කෘත්‍යයක්. සමහර ඒවා හරිම අපිව සාකච්ඡා කරපු කරා සමහර ඒවා අර ප්‍රකීර්ණක ඒවා බෙදලා තියෙන ඒ කෘත්‍යයන් අනුව බෙදලා තියෙන්නේ. සර්ව චිත්ත සාධාරණ කියන්නේ හැම හිතක් එක්කම තියෙනවා. යාළ හොඳ නරක ඔක්කොමත් එක තියෙනවා. ප්‍රකීර්ණ චෛතසික කියනකොට සමහර වෙලාවට හොඳ සිත් එක්කක් තියෙනවා. කුසල් සිත් එක්කක් තියෙනවා සමහර වෙලාවට. දැන් ඡන්දය කියන්නේ එහෙම එකක්. කුසල ඡන්දය, අකුසල ඡන්දය. අකුසලයටත් කැමැත්ත කියන්නේ කැමැත්ත කියන එක එකයි. අකුසල් වලට කැමැත්ත උපදිනකොට ඒක අකුසල ඡන්දය. නේද? කුසලයට කැමැත්ත උපදිනකොට කුසල ඡන්දය මේකට හරියට මේක විග්‍රහ කරද්දී විග්‍රහ කරගන්නේ කොහොම කියලාද මතක ඇති? කපටි යාළුවා වගේ කියලා. හරිද? කපටි යාළුවා මොකද කරන්නේ? තමන්ගේ යාළුවා හොඳ දෙයක් කරනකොට ආ කරමු කරමු මේක බොහොම හොඳයි කියලා. නරක දෙයක් කරනකොට තරහ වෙයි කියලා බයට ඕ බොහොම හොඳයි බොහොම හොඳයි ඒක කරමු කියලා එකට තල්ලුවක් දෙනවා වගේ මේ ඒ ඒ ඒ තමයි අභිධර්මයේ පැත්තෙන් අපිට ඡන්දය කියන එක අර්ථ දක්වත්ත ගත්ත හැකි. ඒතර හොඳටම දන්නවා. ඡන්දය කියන්නේ මගේ ළඟ තියෙන මගේ ළඟ සකස් වෙන චෛතසික ධර්මයක් හිතේ හිතේ තියෙන ස්වභාවයක් ඡන්දය කියන්නේ. ඒක කොයි පැත්තටද හරවා හැරෙන්න ඕනේ කියලා Taman දන්නවා එතකොට. හරි. එතකොට ඒ ඒ චෛතසික වලට හැම එකටම ක්‍රියාවක් තියෙනවා කෘත්‍යයක් තියෙනවා. එතකොට සිත් 89ම නැත්නම් 121ම අරගෙන ඒ සිත්වලත් කෘත්‍ය වශයෙන් සිත් කරන්නේ මොකද්ද? ආරම්මන විජානන ලක්ෂණය විතරයි තියෙන්නේ. ඒ කියන්නේ අරමුණු දැන ගැනීම විතරයි. අරමුණු ගැනීම විතරයි සිතෙන් කරන්නේ. ඉතින් එහාට මොකුත් කරන්නේ අන්න ඒකින්ද අර චෛතසික 52ම වගේ සිත් ඔක්කොම ටික අරගෙන එකක් කියලා කියනවා අපි. හරිද? එතකොට 52යි එකයි කෘත්‍ය වශයෙන් ගත්තොත් කෘත්‍ය වශයෙන් ගත්තොත් 51යි එකයි 53යි. අන්න ඒවට කියනවා තෙපනස් නාම ධර්මයෝ කියලා. නාම ධර්ම 53 කියලා කියනවා. හරිද? අන්නේ නාම ධර්ම 53 අපි බෙදනවා ඒ ඒ වාගේ ભેදයන් බෙදලා දක්වන්න. වේදනා අනුව මේ නාම ධර්ම 53 බෙදන්න පුළුවන්. හරි. එතකොට හේතු අනුව හේතු යෙදෙන අනුව බෙදන්න පුළුවන්. කෘත්‍ය අනුව බෙදන්න පුළුවන්. ద్వාර අනුව බෙදන්න පුළුවන්. ආරම්මන අනුව බෙදන්න පුළුවන්. වස්තු අනුව බෙදන්න පුළුවන්. මෙන්න මේ හය ආකාරයකින් මේ මෙන්න මේ ත්‍රිපනස් ධර්මය බෙදෙනවා. චෛතසික 52 සහ සිත. අන්න ඒ බෙදිලා බෙදෙන දේ පෙන්නන සංග්‍රහයට කියනවා ප්‍රකීර්ණක සංග්‍රහය කියලා. හරිද? ඒකට කියනවා ප්‍රකීර්ණක සංග්‍රහය කියලා. ඒකේ වේදනා හේතු කෘත්‍ය ධාර අපි සාකච්ඡා කරා මේ වෙනකොට. දැන් අපි ඉන්න තැන කොතනද කියලා ඕන දන්නවා. හරි සති ගානක් කරපු ටික ඕන අපි දැන් සාකච්ඡා කරා. දැන් අපි ඉන්නේ කොතනද කියන දන්නවා. කොටමසල ඉන්නේ කොතනද කියලා දැනගන්න බෑ. නේද? හරි. දැන් ඉන්නේ ආරම්මන ભેදය ගැන සාකච්ඡා කරමින්. ඒක බොහෝම රසවත් පාඩමක් වුණා. අපි ගිය සතියේ සාකච්ඡා කළා. මේ සතියත් අපි ඒක නමුත් මම බොහොම හිමින් මට කිසි වමනාවක් නැහැ මුළු නේද මේ අයගේ වචනෙන් කියනවා සිලබස් කවර් කරන්න වමනාවක් නැහැ අභිධර්මයේ මට වමනා කරන්නේ යම් රසයක් මේක තියෙන බව තේරුම් කරලා ප්‍රත්‍යක්ෂ වැඩසටහන ඉවර වෙනකොට මේක ඉවර වෙනවා. එතකොට අපිට කරන්න තියෙන්නේ අපිට කළ යුතුව තියෙන්නේ මේකේ ඉදිරියේ Tamanට තියෙන පොත්පත් හොයාගෙන මේ උනන්දු ඇති වුණාට පස්සේ ඉතින් ටික ඉක්මනින් හොයන්න මොකද අපේ යහපත සඳහා හේතු වෙනවා අනිත් එක ත්‍රිලක්ෂණය අවබෝධයට ලොකු හේතුවක් වෙනවා අනිත් එක තේරෙනවා ඉතින් අනේ අපේ මේ මොකද්ද මේ මගේ ළඟ තියෙන ක්‍රියාකාරීත්වය මේ මම මෙලෝ දෙයක් දැනගෙන ඉඳලා නැහැ නේ කියලා. හොඳයි ආරම්භන කතාව අපි කෙටියෙන් අරගෙන යමු. කරපු ටික නැවත අපි මතක් කරගෙන යන එකේ තරම් වෙලාවක් යන්නේ නැති හින්දා අපි දන්නවා අරමුණු වලටයි ආරම්මණය කියලා කියන්නේ අරමුණු වලට සිතින් කරන එකම දේ අරමුණු ගැනීම විතරයි අරමුණු හයාකාරයක හයාකාරයක් වෙන අරමුණු මොනවද හය ආකාරයකින් විතරයි අපි අරමුණු ගන්න ජීවිතයේම අරමුණු ගන්න එකයි මොනවද රූප ශබ්ද ගන්ධ රස පොට්ටබ්බ ධම්ම හරිද රූපාරම්මන ශබ්දාරම්මන ගන්ධාරම්මන පොට්ටබ්බාරම්මන රසාරම්මන පොට්ටබ්බාරම්මන සහ ධම්මාරම්මන කියලා. එතකොට මොනවද රූපාරම්මන කියන්නේ ඇහැට ඇහි සිද්ධ වෙන සිද්ධියක්. ඔන්න දැන් තේරුම් ගන්න පුළුවන් රූපාරම්මණය කියලා කියන්නේ ඇත්තටම පැහැය. හරි. ඒ කියන්නේ වර්ණය විතරයි. ඇහැට පේන්නේ වර්ණ වර්ණ විතරයි ඇහැට පේන්නේ. වෙන මොනෝ පේන මේ පේන ඔක්කොම බලාගෙන ඉහම වර්ණයක්. අපි ඒක සාකච්ඡා කරා. ඇයි ඒක එහෙම වෙන්නේ කියලා. එතකොට මේ වර්ණයන් ගත්තහම මොනවද මේ පඨවි ආපෝ තේජෝ වායෝ කියන ධාතු හතර මිශ්‍ර වෙනවා මේ වස්තු වල. ඒ හතර මිශ්‍ර වෙන ආකාරය අනුව වර්ණ, ගන්ධ, රස, ඕජා කියලා පහළ වෙන උපාදා රූප කියලා ඒවට අපි කියනවා. මේ උපාදා රූප හතරටයි අර මහා සතර මහා භූතයන්ටයි මේ දෙක එකතු කරපුවා කියන සුද්දාෂ්ටක කියලා. හරිද? එතකොට මේ සුද්දාෂ්ටක රූප කලාපයක් කියලා කියනවා. මේ කලාප ගොඩාක් එකතු වුනහම ඒවට ඒකට කියනවා ද්‍රව්‍යයක් කියලා. හරිද? ඒක අපි කතා කරා. ඒතකොට සුද්දාස්තක වලින් හැදෙන කලාප ගොඩක් එකතු වුණාම ඒවට කියනවා ද්‍රව්‍යයක් කියලා. එතකොට ඒ ද්‍රව්‍යයක් හැදෙනකොට ඒ ද්‍රව්‍යයට තියෙන නොයෙකුත් රූප කලාපයන් ගොඩක්. ඒ ඒ රූප කලාපයන්ගෙන් වෙන් වෙන් වූ වර්ණ එකතුවක් තමයි අපිට මේ ද්‍රව්‍යයක් කියලා තේරෙන්නේ. අර පුද්ගලයෙක් කියලා ඒ විදිහට වස්තුවක් කියලා ද්‍රව්‍ය විදිහට පේන්නේ. ඒ ඒ ඒ ඒ රූප කලාපයන්ගේ මිශ්‍රණයක්. හරිද? එතකොට ඒකේ සමහර ඒවා වැඩි වෙනවා. දැන් වායෝ ගතිය වැඩි වෙනකොට මොකද වෙන්නේ? හුලං ගතිය වැඩි වෙනකොට අර පෙනීම ඇහැට පේන ගතිය නැති වෙලා යනවා. නේද? හුලඟ ගත්තාම ඒක තියෙන්නේ රූප කලාප මිත්‍රණයක්. ඒක ඇහැට පේන ගතිය නැති වෙලා යනවා. ඇහැට පේන ගතිය නැති වුණා. ඒක ඒකට දැනෙන්නේ හුලඟ දැනෙන එකක්. ඒ කියන්නේ වාතයේ තියෙන පටවිය ශරීරයත් එක්ක ස්පර්ශ වීමෙන් හුලඟ දැනෙනවා. ඇහැට පේන්නේ නැහැ. ඒ කියන්නේ එතකොට ඒකේ වර්ණ අප්‍රකට තත්ත්වයකටපත් වෙලා තියෙන්නේ. එතකොට අපි එදා කතා කරා ඇහැට පේන දේ මේ වර්තමානය විතරයි. නේද? ඒක සුත්තක් අතීතයට ගියාම අතීත රූපය ඇහැට පේනවද? නෑ. අනාගත රූපය ඇහැට පේනවද? නෑ. එහෙනම් මේ පේන මාත්‍රය මේ වර්තමාන එහෙනම් ඇහැට පේන වර්ණ රූපය කියන එක අතීත රූපය සහ අනාගත රූපය ගෝචර වෙන්නේ ඇහැටද මනසටද? නේද? එහෙනම් අපි මේ වර්තමානයේ යමක් දැක දැක ඉන්නවා එතරම්. වර්තමාන රූපේ විතරයි අපිට තියෙන්නේ. ඒක අතීතයට සහ අනාගතයට යන්න යන්න පුළුවන්. ඒක හින්දා කියනවා පච්චුප්පන්න රූපාරම්මණයක් තමයි තියෙන්නේ කියලා. ඒ කියන්නේ මේ මොහොතේ සිද්ධ වෙන මේ මොහොතේ හේතුඵල ධහමෙන් අනුව සිද්ධ වෙන රූපාරම්මණය කියන්නේ ඒකයි. දැන් චක්කු විඥාණය කියලා කියන්නේ චක්කු ප්‍රසාදයට. මේ චක්කුව කියලා කියන්නේ ඇහැ කියන්නේ චක්කු ප්‍රසාදයට. චක්කු ප්‍රසාද රූපයත් එක්ක යමක් ගැටෙනවා නම් ඒ ගැටීම නිසා චක්කු විඥානය උපදිනවා නම් මේ මොහොතේ මේ මොහොතේ චක්කු ප්‍රසාදයට එක්ක යම ගැටෙනවා නම් ඒ ගැටීම නිසා චක්කු විඥානය උපදිනවා නම් අන්න ඒ ගැටෙන දෙයට කියනවා රූපාරම්මණය කියලා. කැලි තුනක් නෙමෙයි එකතු වෙන්නේ අපේ ජීවිතේ අපේ ඉන්ද්‍රියක කැලි තුනක් එකතු වෙලා තමයි අපිට ස්පර්ශය ඇති වෙන්නේ නේද? දැනෙන්නේ යමක් එතකොට චක්කු විඥානය ඉපදෙනවා කියන්නේ රූපයක් අරමුණු වෙනවා මට. හරිද? මේ අරමුණු වෙන රූපය අරමුණු වෙන්න චක්කු ප්‍රසාදේහි යම් යමක් ගැටෙනවනේ යම් රූප පරමාර්ථයක් චක්කු ප්‍රසාදේ ගැටෙනවා. එතකොට මේ දෙකයි තුන්වෙනි. ඒ ගැටෙන කොටසක් තියෙනවානේ. අන්න ඒ ගැටෙන කොටසට කියන රූපාරම්මණය කියලා. හරි. සෝත ප්‍රසාදේ එහෙමයි. ගහන ප්‍රසාදෙත් එහෙමයි. එතකොට මේ රූපාරාමන රූපාරම්මණය ඒ පච්චුප්පන්න ස්වභාවය කොටස් තුනකට බෙදෙනවා. අපි ඒකත් කතා කරා කන පච්චුප්පන්නේ, සන්තති පච්චුප්පන්නේ සහ අද්ධා පච්චුප්පන්නේ කියලා. එතකොට මේ කොටස් තුනෙන් අපි දන්නවා රූප කලාපයක් ඇති වෙලා නැති වෙලා යන්න චිතක ආයසේ චිත්තක්ෂණයයි උත්පාද තිති භංග කියලා. ඉතාලම පුංචි ශණයකට උත්පාදිත භංග කියලා කියන්නේ. ඒ වගේ චිත්තක්ෂණ 17කින් රූපයක ආයශය චිත්තක්ෂණ 17යි. ඒ ඒ රූපයේ ස්වභාවය. හරි රූප කලාපයක් චිත්තක්ෂණ 17ක් ඇතුළත ඇති වෙලා නැති වෙලා යනවා. එතකොට අන්න ඒ චිත්තක්ෂණ 17ක් තුළ ඇති වෙලා නැති වෙලා යන අන්න ඒ කාලයට ඒ ඒ කාලයේ තමයි අපිට රූපයක් පෙනිලා පේන්න පුළුවන්කම තියෙන්නේ. ඒ එතරම් ඒ ඒ රූපයක පච්චුප්පන්න ස්වභාවය එතරයි. එන්නේ ඒකට කියනවා කන පච්චුප්පන්නේ කියලා. නැත්නම් ඊළඟට වෙන්නේ ඊළඟ වෙන රූපයක්. හරි. ඒෂණයේ එතරයි ඊළඟට පේන්නේ වෙන එකක්. එතකොට ඒ සම්තතියක් තමයි අපිට මේ එක දිගට පේන්නේ. එතකොට ඒකට කියනවා මේ ෂණයේ තියෙන පච්චුප්පන්න ස්වභාවය කියලා. සාමාන්‍යයෙන් රූපයක් ඇහෙන් දැක්කට පස්සේ ඒ රූපය අරමුණු අරගෙන චක්කුද්්වාර චිත්ත විතයක් පහළ වෙනවා. ඒ චිත්‍රවිති ගැන ඊළඟ පාඩම චිත්‍රවිති. ඒකත් බොහොම රසවත් එකක්. දැන් මේක රසවත් නෑ වගේ තමයි දැනලා තියෙන්නේ. රසවත් කිව්වට <laughs> නේද? නමුත් අපිට උනන්දුයෙන් කටයුතු කරන්න එතකොට අපිට මේක තේරුම් ගන්න පුළුවන්. දැන් ඒ චිත්ත විතියක් ඇති වෙලා ඒ චිත්ත චක්කුද්්වාරක චිත්ත විතියක්. ඒ කියන්නේ අපි ద్వාර ගැන කතා කරා. ඇහි උපදින චිත්ත විතරක් ඉපදිලා ඊට පස්සේ උපදිනවා මනෝද්වාරික චිත්ත විත තුනක්. මනසට ඒ රූපය අරමුණු වෙන චිත්ත විත තුනක් උපදිනවා. අන්නේ මනෝද්වාරයේ චිත්ත විද තුනක් ඇත වෙනකොට තමයි රූපාරම්මනේ රූපාරම්මනේ මොකද්ද කියලා හඳුනගන්නේ. ඔය බලන්න දැන් එතකොට අපිට හිතා ගන්න පුළුවන් වෙන්න ඕනේ මෙතන සිද්ධ වෙන සිද්ධිය මේ කියන්නේ. අපි මෙහෙම රූපයක් දැක්කහම චිත්තක්ෂණ 17ක් ඇතුළත ඒක නැති වෙලා යනවා. ඒ නැති වෙලා යනවා ඊළඟ දකින්න වෙන එකක්. ඒක දැක දැක්කට පස්සේ මනෝද්වාරික චිත්තවිති තුනක් උපදිනවා. අන්න එතකොට තමයි මේ රූපාරම්මණය මොකද්ද කියලා හඳුනා ගැනීම සිද්ධ වෙන්නේ අපේ මේ වැඩපිළිවෙලේ. එතකොට මේ මෙන්න මේකට කියනවා සන්තති පච්චුප්පන්නේ කියලා. අරක කන පච්චුප්පන්නේ මේක සන්තති පච්චුප්පන්නේ ඊළඟට යම්කිසි සත්වයක ඉපදිච්ච දවසේ ඉඳලා මරණය දක්වාම තියෙන එක් භවයකට අයත් ප්‍රතිසන්දි චිත්තයේ ඉඳලා අවසාන චතුතිය දක්වා තියෙන කාලයට කියන අද්දා පච්චුප්පන්නේ කියලා. අපි ඒව ගැන සාකච්ඡා කරා යම් ප්‍රමාණයකට. ඊළඟට අපි සෝත විඥානය ගැන කතා කරම ලස්සන කතාවක් තේරුණා. මම හිතන්නේ අපි සාකච්ඡා කරා මම නැවත කතා කරන්න හිතුවේ ඒකයි. මේ අපි දන්නවා ධ්වනි තරංග කියලා ධ්වනි තරංග කියලා කියන්නේ ශබ්දේ එන මාධ්‍ය නේද? එතකොට අපි දන්නවා තාක්ෂණික විද්‍යාවෙන් ධ්වනි තරංගයක් මේ බැරි ලක රික්තකයක් හරහා එකක යන්නේ නැහැ වායු මාධ්‍යය යන්නේ කියලා නේද? වායු මාධ්‍යයක් නැත්තම් ශබ්ද තරංගයක් ගමන් කරන්නේ නැති බව දන්නවා. ඉතින් එහෙමයි ඇහෙන්නේ ඇහෙන එක නවතින්නේ. ඉතින් මේ අවිධර්මයේ තියෙන කාරණාව ගත්තාම ඒක හරිය ලස්සනට පැහැදිලි කරලා තියෙනවා. සෝත ප්‍රසාදයත් එක්ක සෝත ප්‍රසාදය කියන්නේ කනේ ඇසීම ඇති වෙන තැන. දැන් මේ වෙලාවේ කනේ ඇසීම ඇති වෙන ඇතිව දැන දැන් මගේ මේ ශබ්ද එනකොට කනේ ඇසීමක් ඇති වෙනවා. ඒ ඇසීම දැනෙනවා. අන්න ඒ දැනෙන තැනට දැනෙන රූප යම්කිසි රූප ස්වභාවයක් තියෙන තැනක් එතන උපයක් කියලා කියන්නේ. ඒ දැනෙන අපි සමහර විට මේක කම්බරය කියලාත් අපි සඳහන් කරන තැනක් තියෙනවානේ එතන වෙන්න පුළුවන්. ඊටාම සියුම් තැනක තමයි මේක දැනෙන්නේ. අන්න ඒ දැනෙන තැනට කියනවා සෝතප්‍රසාදය කියලා. මේ සෝතප්‍රසාදයත් එක්ක ගැටිලා සෝත විඥානයක් උපද්දවන්න මොනවා හරි අර සෝතප්‍රසාදයේ ගිහිලා රූප ටිකක් ගැටෙන්න එපා. නේද? මොනවා හරි ගැටෙන්න එපා. අන්න ඒ ගැටෙන ටිකට තමයි කියන්නේ රූපාරම්මණය කියලා. හරිද? එන්න එතන ගැටෙන ටිකට තමයි කියන්නේ රූපාරම්මණය කියලා. එතකොට ඇති වෙන එකක් වෙන්න බෑනේ නේද දැන් මම ඉස්සෙල්ලා නිකන් ප්‍රශ්නයක් අහලා ඉන්නම් දැන් මම කියන දේ ඇහෙනව නේද මගේ කටෙන් නැත්තම් මෙතන යම් කිසි කාරණාවක් හින්දා පිට වෙච්ච ශබ්දෙමද ඔහෙට ඇහෙන්නේ ඒ ශබ්දෙමද ඇහෙන්නේ නෑ නේද අඩු වෙලා අන්න හරි ඒක අඩුවීමක් වෙන්න පුළුවන් නේද? අඩු වෙලා ඇහෙන්නේ. ඒ මොකද ඔකේ ගමනයක් තියෙනවා නේද? එන ඈත ඉන්න කෙනාට අඩුවෙන් ඇහෙනවා ළඟම ඉන්න කෙනාට හදින් ඇහෙනවා. අන්න ඒක ලස්සනට අර්ථ දක්වලා තියෙනවා මේකේ මොකද්ද වෙන්නේ කියලා. මේ බලන්න රූප දෙකක් අතර ගැටීමකින්ම හෝ රූප කලාප ගැටෙනවා. රූප කලාප ගැටීමකින් සහ ඒ ගැටිච්ච රූප කලාප ගැටීමෙන් වෙන්වීමෙන් තමයි මේ සද්දේ උපදින්නේ කියලා සඳහන් කරලා තියෙනවා. හරිද? ඇත්තනේ දැන් මේ සද්ද දාන්න මොකද කරන්න ඕනේ මේ දිව එහාට මෙහාට කරන්න ඕනේ තොල එහාට මෙහාට කරන්න ඕනේ උඩු තල්ලේ වද්දන්න ඕනේ යටි තල්ලේ වද්දන්න ඕනේ වචන පුරුදුනේ එහෙමනේ නේද එතකොට ඒ ගැටුම කලාප එතකොට මේ මේ රූප කලාපයන් ඔවුනොන් ගැටීම වෙනකොට සහ ගැටුණු රූප කලාපයන් වෙන්වීම වෙනකොට වායෝ ධාතුව චලනය වෙනවා ඒක තියෙන අර කලාපයක තියෙන වායෝ ධාතුව චලනය වෙනවා කියලා සඳහන් කරලා තියෙනවා එන්නේ ඒ චලනය හින්දා ඒ උපදවන ලද රූප પરමාර්ථය තමයි ওই සෝතප්‍රසාදේ දක්වා එන්නේ එහෙනම් වායු වේගෙන් දෙන්නේ අපි ධර්මයේ අපූර්වට මේක සඳහන් කරලා තියෙනවා මේ ගැටීමත් එක්ක වෙන්නේ මේක වායු වේගෙන් එනවා කියලා කියන්නේ බෑ එහෙම නෙවෙයි වෙන්නේ මේකේ රූප ගමන් කරන්නේ නැති බව දැන් වෙන වෙන්න වෙන්නේ මොකද්ද කියලා සඳහන් කරලා දැන් දැන් වායුව චලනය වෙනවා කියවනේ. ඒ චලනය වීම හින්දා ඊට හැයෙන් තියෙන රූපකලාප ආය ගැටෙනවා. හරිද? ඒ වගේම රිද්මයකට ගැටෙනවා. ඒ ගැටීම නිසා ඒ හැරිය තියෙන වායු ධාතුව ආය ගැටීම සහ ඒ ගැටීමෙන් අත නිමිත ඒ ඒ හැරිය තියෙන වායු ධාතුව ආය චලනය වෙනවා. ඒ චලනය වීම හින්දා ඊට හැයෙන් තියෙන රූපකලාප ගැටෙනවා. ඒ ගැටීම හින්දා ආය ඒ හැරිය තියෙන වායු ධාතුව චලනය වෙනවා. මේ මේක මේ වායු ධාතුවේ චලනය මේ දෙකේ ගැටීම සහ අතහැරීම හින්දා තියෙන වායු ධාතුවේ චලනය හින්දා තමයි ඊළඟ රූප කලාප ගැටෙන්නේ. ඒ ගැටීමෙන් තමයි මේ ශබ්දය උපදින්නේ. ඒතර දැන් තේරෙනවද? මේ වායු ධාතුවේ චලනය හේතු වෙන්නේ. මේකත් එක්ක වායු ධාතුවේ චලනය හින්දායි එහා කැල ගැටෙන්නේ. එහා කැල ගැටෙන්නේ. ඒතර මෙතනින් ගැටෙන ටික ඔහෙට දක්වා එන මාධ්‍ය රූපයේ ගැටීමක්මයි එන්නේ. හැබැයි මෙතන තියෙන රූපය ටික මෙතන හැදෙන රූප ටික ඔහෙ එන්නේ නැහැ නේද? ඔහෙ එන්නේ නැහැ. හැබැයි මේ රූප මාධ්‍යයේ යමක් ගමන් කරනවා. ඒ යන්න ඒ ඒ රූප ගැටි ගැටි ගැටි ගැටි ගැටි ගැටි ගැටි ගැටි වායෝ ධාතුවේ චලනය වීම හින්දා වෙනවා. ඒක. එන්නේ එක එකට එක සම්ප්‍රේෂණය වෙන්නේ. හරිද? මොකක්ද මේ කියන්නේ? අර කියන දුනි තරංගය තමයි. නේද? එතකොට අර රූප කලාපයන් වල ගැටීම තමයි දැන් අපි විද්‍යාවේ දන්න හැටි කියන්නේ විස්තරය කියලානේ මේකට නේද? එන්න එන්න විස්තරය මොකද වෙන්නේ? අඩු වෙනවා නේද? එතකොට ඒ වගේ තමයි මේ අර වායු ධාතුවේ චලනය එන්න එන්න එන්න අඩු වෙනවා. යම් හේකින් වායු ධාතුවක් නැති මාධ්‍යයක් අහුනොත් ඔය ගමනේදී ශබ්ද ඉස්සරහට යන්නේ නැහැ. අන්තිමට එතකොට අපිට එන ශබ්දාරම්මණය කියන්නේ මොකක්ද? අපි අපේට ගෝචර වෙන ශබ්දාරම්මණය කියන්නේ මොකක්ද එතකොට? අපේ කන ළඟට ඇවිල්ලා කන ආසන්නයේ තියෙන රූප කලාපයන් ටිකක් නේද? මේ සෝතප්‍රසාදයේ යමක් ගැටිලා මට ඇහෙනවද ඔතෙන්ට ඇහෙනවද? ඒක තමයි ශබ්දාරම්මණය කියලා කියන්නේ. ඒක Tamanට සාපේක්ෂයි. නේද? බලාගෙන යනකොට අපි හැම වෙලේම අහන්නේ කිව්වට මට වර්තමාන හැබැයි අතීත සද්දයක්. මොකද කියන්නේ? මේ මේ විදිහට අපි මේක හිතලා බලුවොත් මේ ශබ්දය කියන එක රූපයක්මයි නේද? ඒක මේ මොහොතේ මට ඇහෙනකොට ඒක මට වර්තමාන ශබ්දයක්. ඒක පච්චුප්පන්න ශබ්දයක්. නමුත් ඒක අතීත ශබ්දයක් හින්දා මගේ කන අසල සකස් වෙච්ච ගැටීම විතරයි. ඒතර අපේ ජීවිතේ මේ ওই වගේ එකක් නේ. නේද? එද රූපවල ගස්තන හින්දා එන ශබ්ද, එද රූපවලම උපදින ගන්ධ, රස, ස්පර්ශ, නේද වර්ණ, දන්නවද හැඩ පේන්නේ නැහැ කියලා අපිට. අපි කියන්නේ වර්ණ රූප විතරයි පේන්නේ කියලා. වර්ණ වලට හැඩ තියෙනවද? නෑ නේද? ඒතර අපිට හැඩයක් වගේ දැනෙන්නේ මොකද්ද මේ? යම් ඝන වස්තුවක් තියෙනවා. රූපයට ඒ කියන්නේ ද්‍රව්‍යයකට හැඩයක් තියෙනවා. ගෝලයක් කියලා හිතන්නකෝ. ගෝලයක් විමාන තලයක අඳින්න පුළුවන් ද බැයිද දක්ෂ චිත්‍ර ශිල්පියෙකුට? නේද? එයා අඳිනවා අපි දිමාන තලයක් දිමාන තලයක් අරගෙන මේ වගේ එකක් මේකට ගෝලයක් නැත්තම් ගෝලයක් විදිහට පේන්න අඳින්නේ කොහොමද යා? මොනවෙන්ද අඳින්නේ? අඳින්නේ සම්පූර්ණයෙන්ම වර්ණ පාවිච්චි කරලා, පැන්සල් පාවිච්චි කරලා. පැන්සල් වල තියෙන්නේ පාට පාට වර්ණ. කොහොමද මෙයා ගෝලයේ පේන විදිහට අඳින්නේ? වර්ණ අඩු වැඩි කරලා අඳින්නේ. නේද? ඒ කියන්නේ ඉස්සරහට පේන වර්ණ ටික පිටිපස්සෙන් තව අඳුරු ගතියක්, තව අඳුරු ගතියක්, යටම හරිය කළු ගතියක් නේද? ඈත් ඇත්තම කියන්න බලන්න අපිට සැබෑ ගෝලයක් කියලා අපි හඳුනා ගන්න දෙයක් තියෙන්නේ. ඒ වර්ණවල වෙනස විතරක්ද නැද්ද? ඇහැට පේන්නේ. නේද? හැඩයක් කියලා හඳුනා ගන්නකොට තියෙන්නේ මොකද්ද? වර්ණවල වෙනස විතරයි. ඒ ඒ වස්තුවේ වර්ණවල වෙනස්කම් හින්දා හොඳට බලන්න දැන් මේ බණ ඉවරනාට පස්සේ එක එක වස්තු දිහා හරිද? බලන්න මේ මේ වස්තුවේ වර්ණවල තියෙන වෙනස හින්දා අපිට හැඩයක් පේනවා. සැබෑවට තියෙන හැඩයක් කියලා අපේ හැදෙන්නේ වර්ණවල වෙනසකින්මයි. හරිද? යට වෙලා තියෙන වර්ණ කළු පාට වැඩි, කෙලින්ම අපිට විවෘතව තියෙන ඒවා ප්‍රකටව පේනවා. ඇදේට තියෙන ඒවා වර්ණ වෙනස් විදිහට පේනවා. එහෙම පේන හින්දා තමයි අර ත්‍රිමාන තලයේ මේක අඳින්න පුළුවන් වෙලා තියෙන්නේ. නේද? හැඩය කියන ත්‍රිමාන එකක් නේ. ඒක ත්‍රිමාන වුණාට මේ ලෝකේ තියෙන වස්තු හරිද? කුසදිග පළල අපිට හැංගෙනවා. ඒ කියන්නේ ත්‍රිමාන වස්තු ගෝචර නැහැ කියන එක නෙවෙයි. ඒ ත්‍රිමාන වස්තු ගෝචර වෙන්නේ වර්ණ වලින් කියන එකයි මේ කියන්නේ. හරිද? ත්‍රිමාන වස්තු ගෝචර වෙන්නේ දැන් අපිට චතුර්මානයක් තියෙනවනේ ඒක ගෝචර නැහැනේ. මේක වරදවා වටහා ගන්න එපා ත්‍රිමානය අපිට අදාළ නැහැ කියන එක නෙවෙයි. ත්‍රිමානය අපිට අදාළයි. ඒක දිමාන තලයකත් අපිට පුළුවන් ඒක කරන්නේ මම කියවර රූප මාධ්‍යයක් කියලා. නමුත් මේ ත්‍රිමාන වස්තුව හඳුනාගන්නේ වර්ණ වලින් පමණයි. එතකොට මගේ ලෝකයේ ඇහැ කියන්නේ වර්ණාරම්මණයක් නැත්නම් රූපාරම්මණය පැහැයක් ඇති වෙන රූපාරම්මණයක් කියන්නේ වර්ණ වර්ණ විතරයි. වර්ණ જાති ටික විතරයි. එතකොට අර පැත්තෙන් රූපමයි ඇවිල්ලා රූප කලාපම හැදෙන ශබ්ද කියලා කියන්නේ ශබ්දාරම්මණයක් කියලා කියන්නේ අර ළඟම තියෙන දේ ගැටීමක් මේ කනත් එක්ක ඇති වෙන ගැටීමක් කියන ඇහෙන එක විතරයි. එතකොට සමහර ඒවා තදින් ගැටෙනකොට එකයි ශබ්දය තදින් ඇහෙන්නේ සමහර ඒවා හිමින් ගැටෙනකොට හිමින් ඇහෙන්නේ එහෙමයි ඊළඟට ගාන ප්‍රසාදය හා ස්පර්ශ වෙන වෙලා ඒ කියන්නේ ගඳ කියන එක දැන් පටවියාපෝ තේජෝ වායොත් එක්ක අපි දන්නවා හැදෙන එකක් තමයි එක ඒ ඒ ඒ ඒවත් එක්ක හැදෙන සුද්දාෂ්ටක වලින් එකක් තමයි ගන්ධ කියලා කියන්නේ වර්ණ ගන්ධ රස පෝජා කියන ඒවා එතකොට අන්න ඒ ධාතු හතරෙන් දා යම්කිසි අ ඒ ඒ ඒ ද්‍රවයේ මිශ්‍රිත ගන්ධයක් නිර්මාණය වෙනවා. ඇයි මිශ්‍රිත කියලා කිව්වේ? බොහෝ රූප කලාපයන්ගේ එකතුවක් තමයි ද්‍රවයක් කියන්නේ. ඒ ඒ රූප කලාප රූප කලාප හැදිලා තියෙන පඨවි ආපෝ තේජෝ වායෝ කියන මිශ්‍රණයකින්. ඒ මිශ්‍රණයේ යම් ගන්ධයක් සකස් වෙනවාද? ඒකේ ඒ ඒ ඒ ඒ ඔක්කොම එකතු වුණාම එකක් හැදෙන්නේ. නේද? ප්‍රකට ගන්ධය තමයි දැනෙන්නේ. ඕක දැනගත්තා අපි වැඩේ. දැනගත් හින්දා අපි කල්පනා කරා අපේ ශරීරය හරි ගඳයි. හරි ශරීරයෙන් ගඳ පිට වෙනවා. හරිද? ඒකින්ද මොකද කරේ? සෙන්ට් එකක් සෙන්ට් එකක් අදලා දැම්ම ඇතෙන්ට ඒ මොකද එතන ප්‍රකට වුණාම අරක මෙහාට එන්නේ අර මිශ්‍රණය. නේද? අර ද්‍රව්‍ය ද්‍රව්‍ය කියන එකේ මිශ්‍රණය හින්දා අපි ඒක කොහොම හරි එන එක වළක්ව ගන්න. ඉතින් ඒ වගේ අන්තිමට වෙන්නේත් ඒකෙත් වෙන්නේ සතර මහා භූතයන් එකතු වෙලා ඒ යම් ගන්ධයක් පහළ වෙනවා. භූත ඒ භූත රූපයන් නිසා හටගත්ත උපාදාය රූපයක් උපාදා රූපයක් ඒ ගන්ධය කියලා කියන්නේ. එතකොට රූප කලාපයන් ගොඩාක් එක වෙනකොට ඒ රූප කලාපයන්හි ඒහි ගන්ධය එකතු වීමෙන් ගන්ධ මිශ්‍රණයක් ඇති වෙනවා. ඒක ගාහන ප්‍රසාදයට එන්නේ ඒ ගන්ධ මිශ්‍රණය මිසක්කා ඒ රූප කලාපයන්ගෙන් එක එක වෙන්නෙච්ච ගන්ධය නෙවෙයි. ඒ ගන්ධ මිශ්‍රණය තමයි එන්නේ. එතකොට ඒ ගන්ධ මිශ්‍රණයත් රූප කලාපයෙන් වෙන්නෙච්ච ගන්ධ වෙනවන බව අපි දැනගන්න ඕනේ. ඊළඟට මේ ගන්ධයක් ගත්තත් එක තැනක හටගත්ත ගන්ධය ඇවිල්ලා ගාන ප්‍රසාදයට එනව නෙවෙයි. කොහේ හරි තියෙන ගඳක් මෙහාට එනවා නෙවෙයි. කොහේ හරි තියෙන ගඳක් එතන හට ගන්න ගඳ මෙහි එනවා නෙවෙයි. එතනත් වෙන්නේ අර ඒ හට ගන්නා ගන්ධයෙන් හේතුවෙන් නැවත නැවත නැවත නැවත ආසන්න කලාපවල රූප රූප රූපාරම්මණයන් රූප පරම්පරාවන් උපදිනවා ඒ උපදින්නේ කර්ම චිත්ත ඍතු ආහාර කියලා කියන මේ රූප උපදින්න හේතු වෙන හේතුන් නිසාවෙන් අර ඉපදුන යම්කිසි ගන්ධයක් තියනවාද ඒකට නෑදෑකම් කියන නැත්නම් પરම්පරා ලක්ෂණ තියෙන රූපයන් නැවත නැවත නැවත නැවත හට ගන්නවා අන්න ඒ විදිහට ඒ ආසන්නයේ ආසන්නයේ හටගන්න ඒවායින් තමයි අපිට ඒ ගන්ධය සම්ප්‍රේෂණය වීම සිද්ධ වෙන්නේ නැත්නම් අතන හටගත්තු රූප කලාප මෙහෙට එනවා නෙවෙයි එතකොට ඒක ඒ කියන්නේ එතකොට අපි අපිට ගාන ප්‍රසාදයේදීත් හටගන්නේ වර්තමාන ගන්ධ ගන්ධයද ගන්ධාරම්භණය කියලා කියන්නේ තමන්ගේ ගාන ප්‍රසාදයේ ආසන්නයේ ඇතිවෙච්ච ඒ ඒ ගැටිච්ච රූප කලාපයන් ටික මිසක්කා අතීත ගන්ධයෝ හෝ අනාගත ගන්ධයෝ නාසයට අරමුණු වෙන්නේ නෑ ඒකත් පච්චුප්පන්නයි එතකොට නේද? ඊළඟට දැන් අපිට ලේසි රස කියලා කිව්වහම ජීව ප්‍රසාදය හා ජීව විඥානය කියන්නේ ජීව ප්‍රසාදේ දිවේ රස දැනෙන තැන රස උපදවන්නට නැත්නම් ජීවහා විඥානය උපදවන්නට කොයි වෙලාවක හරි හේතු වෙන යම්කිසි ගැටෙන රූපාරම්මණයක් තියනවාද යම් පරම රූප පරමාර්ථයක් උපකාරී වෙනවද අන්න ඒ රූප පරමාර්ථයට කියනවා රසාරම්මණය ඒ කියන්නේ මේ ගෑවෙන ටික. නේද? දිවේ ගෑවෙන, ගැටෙන ටිකට කියනවා රසාරම්මණය කියලා. පඨවි ආපෝ තේජෝ වායෝ කියන සතර මහා භූතයන් එකතු වෙලා එහි ඇති වෙන රසය. අන වර්ණ, ගන්ධ, රස. එහි ඇති වෙන රසයක් තියෙනවා. අන්න ඒ රසය තමයි එතකොට පහළ වෙන්නේ එතන මේ ජීව ප්‍රසාදයේ වෙන වෙන හටගන්න රූප කලාපයන්ගේ වෙන වෙන වූ රස රූප තිබ්බත් ඒ රූප කලාප එක්ුණාම ඇති වෙන්නේ මිශ්‍ර රසයක්. ඒක තමයි අපි ෆෘට් සලාඩ් හදාගන්නේ. නේද? ඒක තුනම වෙනම රසයක්. නේද? එතකොට ඒ ජීවහා ප්‍රසාදයට අහු වෙන්නේ අන්නේ මිශ්‍ර රසය. එතකොට ඒකේ තේරෙන්නේ අඹ විතරක් ගත්තොත් සුද්ධ රසයක් නෙවෙයි. මම උදාහරණයක් කිව්වේ. ඒකේ තියෙන්නේ මිශ්‍ර නේද? ඇඹුල් රස. දැන් වන්නේලි ගෙඩියක් ගත්තොත් එහෙම ඒක නැති රසයක් නැහැ. නේද? හොයාගන්න අඹ වුණත් එහෙම තමයි. ඒකේ පැණි රහක් තියෙනවා, ඇඹුල් රහක් තියෙනවා, සීනි රහක් තියෙනවා, තව නේද? එක එක එක එකව තියෙනවා මේ තිත්ත රසක් තියෙන සමහර තැන්වල එහෙම. ඒතර මිශ්‍රිතයි ඒක. ඒතර හැම ද්‍රව්‍යයකම රස රූපය තිබුණට ඇතැම් ඒවා දුර්වලයි. දිවට ප්‍රකටව දැනෙන්නේ මේකේ තියෙන මේ ජීව ප්‍රසාදය හා ස්පර්ශ වීමේදී රසය ප්‍රකටව දැනෙන්නේ අඹුල් රස, ඉතරට පෙන් රස ආදී වශයෙන් මේ රස රූපයන්ගේ මිශ්‍රණයක්. ඒ ඒ මිශ්‍රණය තමයි මම අර කියලා වගේ ඒ මිශ්‍රණය තමයි දැනෙන්නේ. ඊළඟට මේ රස ආරම්මණය වැඩිපුර දැනෙන්න ඒ රූප කලාපයේ ආපෝ ධාතුවගේ උපකාරය ඕනේ. ආපෝ ධාතුව කියන්නේ වැగిරෙන ගතිය. ඝන දේවල් වල රස හොයාගන්න රස දැනෙන්නේ දැනෙන්නේ බොහොම අඩුවෙන්. ඒ කියන්නේ දැන් අපි හිතුවොත් එහෙම මේක දැන් හැම ද්‍රව්‍යයක්ම තියෙනවානේ. අපිට පුළුවන් මේ ගල් කැටයක රස විඳින්න පුළුවන්. <laughs> නේද? ඒක විඳ ගන්න බෑ. මොකද ඒක දැන් දැන් අපි කිව්වොත් ගැටිච්ච පමණින් රස උපදිනවා කියලා. එහෙනම් ගල් කැටයක් හොඳට හොදලා අරගෙන අපි පිරිසුදු ගල් කැටයක් කටේ දා ගන්නවා. හරිද? කටේ දාම දිවේ වදිනවා ඒක. මේ දිවේ රස දැනෙන තැන වදිනවා. වැදුනට ඒක රසක් දැනෙනවද? නෑ. ඇයි ඒ රූප කලාපයේ ආපෝ ගතිය ගොඩාක් අඩුයි. හරිද? එතකොට කේටයත් එක්ක මිශ්‍ර වෙලා හපනකොට වෙන්නේ ආපෝ ගතිය වැඩි වෙනවා. මේක හපන්න බැරි තරම් පටවියක් තියෙනවා. එතන හපලා කුඩු වෙලා රසක් එන්නේ නෑ. ඉතින් ඒවා ඒකින්ද ඒ වගේ දේවල් වල ඝන වස්තුන්ගේ රසය ප්‍රකට නෑ කියන්නේ ඒකයි. ඉතින් ප්‍රකට කරගන්න පුළුවන්. ඉතින් කොහොම හරි කුඩු කරගත්තොත් ඒක තුන තියන්තම් මොකක් හරි රසයක් දැනෙනවා. නොදැරී තියෙන්නේ. නමුත් ඒක ප්‍රකට වෙන්නේ නෑ. ඒකින්ද එහෙනම් අපිට තේරෙන්න ඕනේ රසය රසාරම්මණය වැදෙන්න රසාරම්මණය වැද ගැනීමට ආපෝ ධාතුවේ උපකාරය තියෙනවා. ඊළඟට අපි යන පොට්ටාරම්භණය කියලා කියන්නේ මේ මුළු ශරීරයම ගත්තා මේ ශරීරයේම තියෙන දැනීම වලට. හරි. ස්පර්ශය කියලා කියන එකට. ඒතර කාය ප්‍රසාදය ශරීරයේ හැම තැනකම තියෙනවා. මේකෙදි හරි අපූර්ව දෙයක් අපි නොදන්න දෙයක් අපිට එකතු වෙනවා. ඒක හරීම හිතන්න බැරි දෙයක්. හරි. එකපාරටම හිතා ගන්න බැරි දෙයක්. ඒකයි මම කිව්වේ මේවා දැනගැනීම අපිට ගොඩක් වටිනවා කියලා කිව්ව එකයි. කාය ප්‍රසාදයේ ස්පර්ශ වීමෙන් ඇති වෙන ඒ කියන්නේ කාය ප්‍රසාදය හා ස්පර්ශ වීමෙන් කාය විඥානයක් උපදවන්න යම් රූප සමූහයක් උපකාර කරනවාද එහෙම ඒක හොයාගන්නේ මොකද්ද පොට්ටාරම්භණය කියලා කියන්නේ පොට්ටාරම්භණය කියලා කියන්නේ මොකද්ද කාය ප්‍රසාදය ශරීරය හැමතැනම තියෙනවා ඒ කාය ප්‍රසාදයට ඒ කාය ප්‍රසාදයට එක්ක ස්පර්ශ වෙලා යම් කිසි කාය විඥානයක් උපදවන්න යම් රූප ප්‍රමාණයක් යම් රූපාරම්ම යම් රූප සමූහයක් උපකාර වෙනවද ඒ වෙලාවේ අන්න ඒ රූප සමූහයට කියනවා පොට්ටබ්බාරම්මණය කියලා. හරිද? දැන් මොකද මම අර මේ ඉගෙන ගන්න දෙයක් තියෙනවා කියලා කිව්වේ? ඔය ධාතු හතරේ ක්‍රියාකාරීකම් දැන්වගයක් තියෙනවා. පඨවි ආපෝ තේජෝ වායෝ කියන ඒ ධාතු හතරේ ආපෝ ධාතුවේ තියෙන නැත්නම් මේ ගලන ගතිය ආපෝ ධාතුවට කියනවා වැగిරෙන ගතිය ගලන ගතිය කියලා. හරිද? මේ ආපෝ ධාතුවට මේ නැතුව තමයි ඔය පොට්ටබ්බාරම්මණය ඇති වෙන්නේ ආපෝ ධාතුව ඒකට සම්බන්ධ වෙන්නේ නැහැ. එතකොට පොට්ටාරම්මණය පොට්ටබ්බාරම්මණය හැම වෙලෙම ඇති වෙන්නේ පඨවි තේජෝ වායෝ කියන තුනේ විතරයි ආපෝ ධාතුව නැහැ. එයා මොකද ඉල්ලා අසුනේ. හරිද? එයාගේ ක්‍රියාවලිය තමයි ආපෝ ඒ ක්‍රියාවලිය තමයි සහජාත රූපයන් එකට බැඳ තබන ගතිය තමයි ඒකේ තියෙන්නේ. ආපෝ ධාතුවෙන් කෙරෙන්නේ එච්චරයි. හරිද? මේක හොඳටම ප්‍රකටයි. අපේ අම්මලා දැන් රොටියක් පුච්චන්නයි යන්නේ කියලා හිතනද මේ රොටිය දැන් පිටි පොල් තව මොන හරි මේකට දාණයව දාලා ආනනවා අනනවා අනනවා අනනවා අනනවා ඇලෙන්නෙම නැහැ. හැලෙන්න ඕන මොකද කරන්න ඕන? වතුර දාන්න ඕන. නේද? අන්න ඒකෙන් තමයි මේක අලවා සිටින්නේ. දැන් ওই වගේ තමයි තේජෝ ධාතුවේ තියෙන කෘත්‍යයක් තමයි මුසු කරන ස්වභාවය. හරිද? අපේ කට්ටිය මොකද කරන්නේ? කහ දාලා, වතුර දාලා, මිරිස් දාලා, සරක්කු දාලා, තව ලුණු දාලා ඔක්කොම දාලා මිශ්‍ර කරනවා, මිශ්‍ර කරනවා දැන් හොද්ද හදාගන්න. අය කොච්චර අවුරුදු ගාණක් කරගුවත් මිශ්‍ර වෙලා. නමුත් අර නියම රසයක් උපදින විදිහට මිශ්‍ර වීම නැහැ. නේද? මම ඒකයි මම කිව්වා අභිධර්මයේ රසයි කියලා. හොද්ද රසයි වගේ. හරිද අපිට යමක් තේරුම් ගන්න පුළුවන්. මිශ්‍ර වෙන්න මොකද කරන්න ඕන? රත් කරන්න ඕන. නේද? රත් කරගුවට පස්සේ ඔක්කොම එකට වෙලා මිශ්‍ර වෙලා. හරි ඒ ඒ ධාතුන්ගෙන් සිද්ධ වෙන කෘත්‍යයන් තියෙනවා. එතකොට මේ ස්පර්ශයට නැත්තම් මේ කාය ප්‍රසාදයට රස්නේ දැනෙනවා. රත් කරන එක දැනෙනවා. හරිද? ඒකේ කෘත්‍ය තිබෙන ඒක දැනෙනවා. පඨවිය දැනෙනවා. හරිද? එතකොට වායෝ ධාතුව දැනෙනවා නේද? හැබැයි ඔය මිශ්‍ර කිරීමේ කෘත්‍ය කරන ආපෝ ධාතුව මේ පොට්ටබ් මේ මේකට ස්පර්ශ වීමක් වෙන්නේ නැහැ. මොකද ඒක වෙනම එකක් නෙවෙයි. එයාගේ වැඩේ තමයි අර ටික මිශ්‍ර කරන එක. ඒකින්ද පොට්ටාරබ්බණයට හේතු වෙන්නේ පඨවිය, තේජෝ සහ වායෝ කියන භූතත්‍රය විතරයි. භූතත්‍රය කියලා කියන්නේ 아무තු වචනයක් නෙවෙයි භූත කොටස් තුනට කියලා භූතත්‍රය කියලා. හරිද? ඒ තුන විතරයි. එන්නේ ඒ තුනටයි පොට්ටබ්බේ කියලා කියන්නේ. හරිද? ඒක අපි උතෝර මතක තියාගන්න ඕනේ. ආපෝ ධාතුව මේ අර විසිර යන්න නොදී අරවා විසිර යන්න නොදී වළක්වා ගැනීමේ කෘත්‍ය කරනවා. ඒක ස්පර්ශ කරන්න පුළුවන් එක නෙවෙයි. කායට ස්පර්ශ කරන්න පුළුවන් එක නෙවෙයි. යම් කිසි දෙයක් එතකොට ශරීරය හා ස්පර්ශ වුණාම තද ගතියක් දැනෙනවා නම් ඒක පටිවි ධාතුවේ ස්පර්ශ වීම. උණුසුම් බවක් හෝ සිහිල් බවක් සිහිල් බවක් තේජෝ කියනකොට අපිට එකපාරටම හිතෙන්නේ මොකද්ද? රස්නේ කියලා කාට හිතෙන තේජෝ වහ රස්නේ කියලා නෑ උණුසුම් බව සිසිල් බව කියන ඔක්කොම වැටෙන්නේ තේල් බවක් දැනෙනවනේ ඒක තේජෝ ධාතුවේ ස්පර්ශ වීම. සුලග හමනකොට තදින් ශරීරයට තදින් ස්පර්ශ වීමක් දැනෙනවනම් ඒ පටේ ධාතුවේ ස්පර්ශය. හරිද? එතකොට සිහිල් උණුසුම් වාතයක් දැනෙනවනම් ඒ සුලගේ තියෙන තේජෝ ධාතුවේ ස්පර්ශය. හරිද? එතකොට එකවර අපි බැලුවොත් එහෙම එකවර දැනෙන්නේ මේ ධාතුන්ගේ එකක්මයි. බලවත් ධාතුවේගේ ස්පර්ශය ප්‍රකටව දැනෙනවා. අනිත් එක ප්‍රකටව දැනෙන්නේ නැහැ. එතකොට මේ පොට්ටාභාරම්මණය කාය ප්‍රසාදයේ වස්තුවත් එක්ක ගැටීමෙන් ඒ පිළිබඳ දැනීමක් හටගන්නවා. ගැටුණා කියලා අපි දන්නවා මේක ගැටුණා කියලා දැනීමක් හටගන්නේ ඒ දැනීමටමයි කියන්නේ කාය විඥානය කියලා විඥානය කියන්නේ දැනීමට. එතකොට දැන් තේරෙන්න ඕන නේද? එතකොට අපි ඊළඟ දවසේ කතා කරගත්තේ මනෝවිඤ්ඤාණය කියන්නේ මොකද්ද මේක මොකද්ද ඒක ටිකක් සංකීර්ණ නැති මේ අනිත් ඒවා වගේ නැතුව එතකොට දැන් බලන්න එතකොට අපි කියන කැමැති ස්පර්ශයක් ඇති වෙනකොට කියන ඉෂ්ට වූ ස්පර්ශයක් කියලා ඉෂ්ට වූ ස්පර්ශයක් හමු වුණාම ඒක අත්‍තරම අපි කලින් ඒවා කතා කරා ඒක තමයි කුසල විපාක සුඛ සහගත කාය විඥානය කියලා කියනවා අනිෂ්ට ස්පර්ශයක් ඇති වුණාම අකුසල විපාක දුක්ඛ සහගත කාය විඥානයක් ඉපදුනා කියලා කියනවා. සුඛ දුක්ඛ වශයෙන් කාය විඥානය හටගන්නේ ඇත්තට ඇත්ත වශයෙන්ම ගත්තොත් මේ පොට්ටාරම්භණයේ තියෙන තද බව හේතු කොටගෙන. එතකොට චක්කු සෝත ගාහන ජීවයා කාය ගාහන ජීවයා විඥානයන්ට හමු වෙන රූප ශබ්ද ගන්ධ රස යන ආරම්මණය දැන් අපි ඔකට කලින් කතා කරා ඒවා අනිත් ඒවා. දැන් චක්කු සෝත ගාහන ජීවයා කියන ඒ හතරට එන ආරම්මන ඊටාම සියුම් සියුම් හින්දා ඒක මේ ඒක අපිට මේ තදගතිය දැනෙන්නේ නැහැ. ඒකද සුඛ දුක්ඛ කියන එකක් ඒවා එන්නේ නැහැ. ඒක මනසින් අරමුණු කරගෙන තමයි ඇහැට පේන එක සුඛ දුක්ඛ වෙන්නේ පස්සේ ස්පර්ශයෙන්. නැතුව මේ විඥානයේ සුඛ දුක්ඛ කියලා එකක් එන්නේ නැහැ. ඒක හරියට හරියට සඳහන් කරලා තියෙන්නේ පුළුන් කැලේ දෙකක් එකට හැප්පෙනවා කියලා. අපේ චක්කු ප්‍රසාදයත් මේ බාහිර වර්ණයේ ගැටීමේදී ඒක සුඛ දුක්ඛ වෙන්නේ නැහැ. හරි? හැබැයි කාය ස්පර්ශයේ තියෙන මේ තද ගතියෙන් අර පඨවි තේජෝ වායෝ කියන ඒවා තියෙන මේ තද ගතියින්ද මේ විඥානයේ කාය විඥානය සුඛ සහගත සහ දුක්ඛ සහගත කියලා කොටස් දෙකකට බෙදෙනවා. එතකොට සුඛ සහගත කාය විඥානය උපදින්න හේතු වෙන්නේ කුසල විපාක කුසල විපාක සුඛසහගත කාය විඥාණය කියලා අපි කියනවා. ඒ කුසල විපාකයක් අරකට හේතු වෙන අකුසල විපාකයක්. ඉතින් මෙන්න ඒ දෙක හරියට අර පුළුන් කෑලි දෙකක් හැප්පෙනවා වගේ කියලා අනිත් එකට කියන්නේ පුළුන් කෑල්ලක් කිනිහිලයක් උඩ තියලා මේ මිටියෙන් තලුවොත් පුළුන් කෑල්ල අභිභව අර දෙකේ ගැටීමක් සිද්ධ වෙනවා. අන්න ඒ වගේ තමයි මේ කාය ස්පර්ශය සුඛ දුක්ඛ බවට පත් වෙන්නේ. හොඳයි. ওই ටික තමයි අද දවසේ අපිට සාකච්ඡා කරන්න තියෙන්නේ. හිතන්න අපි සාමාන්‍යයෙන් අමාරුයි කියලා දැනුණත් එහෙම අමාරුවට වැඩිය නේද මේ අපිට දැනෙන ඒක තේරුම් ගැනීම ඉස්සලාම දවසේ අහපු හෝ තේරුම් ගැනීම අපහසුතාවයට වැඩිය මේ කතා කරනකොට තේරෙන්න ඇති මේකේ විද්‍යාවක් තියෙනවා කියලා නේද? ඒතර අනිත් විද්‍යාවන් අපි ඉගෙන ගන්නවා ඔය අර අර සයන්ස් මේ සයන්ස් කියලා අපි ඉගෙන ගන්න. ඒවා ඉතින් අපේ ශරීරයට අදාළ ඒවා සහ හිතට අදාළ ඒවා නෙවෙයි නේද? වෛද්‍ය විද්‍යාව ගත්තම කයට අදාළයි සම්පූර්ණයෙන්ම. එතකොට මේ තමයි පිරිසිදු මනෝවිද්‍යාව. හරිද? කයත් එක්ක බැඳිච්ච මේ සිද්ධ වෙන ක්‍රියාවලිය පිළිබඳ විද්‍යාවක් තියෙනවා. ඒක ඒක අපි ඒක කියන්නේ තාක්ෂණික විද්‍යාවෙන් හොයාගන්න දේ ධර්මයේ තුල ධර්මයේ තුලින් ඔප්පු වෙලා තියෙනවා වසර 2000 දැන් උද්දෝණී තරංගය කියන එක දැන් හොඳටම පැහැදිලි මම ඒකයි කිව්වේ අවුරුදු 2000 ගානකට ඉස්සෙල්ලා එහෙනම් බුදුරජාණන් වහන්සේ ශබ්දය ගමන් කරන මාධ්‍ය ගැන සඳහන් කරලා තියෙනවා නේද? ඉතින් අපි විශාල ගවේෂණයක් කළ යුතු තියෙනවද නැද්ද බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ මේක මේ නේද මේක මේ අපේ ලෞකික ජීවිතේ පැවැත්ම සඳහා දාන දීදී විතරක් ඉන්න මේක එකව පූජා කර කර විතරක් ඉන්න පූජාවන් තියලා නේද හෝය ගාලා වැඳ වැඳ වැඳ වැඳගෙන වැඳගෙන වැඳගෙන අනේ මාව නිවන් දකිත්වා නිවන් දකිත්වා කිය කිය ඔහේ හැලි දුඩු දුඩු ඉන්න නේද ඉල්ලීම් කර කර ඉන්න ලෞකිකත්වයේ ඉල්ල ඉල්ල ඉන්න නේද අරවල ලැබේවා මේවා ලැබේවා කිය කිල්ල ඉඳින්න පිහිටක් වේවා කියලා සෙත් ප්‍රාර්ථනා කර කර ඉන්න විතරක් තියෙන ධර්මයක්ද මේක ඒකටද මේක නෑ ඒකට නෙවෙයි ඊට එහා ගිය අපිට විශාල වටිනාකමක් තියෙන දෙයක් මේකේ තියෙන වටිනාකම තේරුම් අරගෙන අපි ජීවිතය සාර්ථක කරගන්න උත්සාහ කරගන්න ඕන ධර්මය අවබෝධ කරගෙන ධර්මය ගැන තියෙන සංකල්ප නිවැරදි කරගන්න ඕනේ. ඉතින් අද දවසේ මේ ධර්මය තමන්ගේ නිවසට අරගෙන එන්නට උදව්පකාර කරේ. මේ මැදිරියට ඇවිල්ලා මේ ධර්මය ශ්‍රවණය කරපු මේ පින්නන්ත පිරිස ඉතින් එයා වෙනුවෙන් අපි ප්‍රාර්ථනා කරමු. සුජීවත්ව වාසය කරන හැම දිනාටම නිදුක් නිරෝගී චිර ජීවනය ලැබෙන්නට මේ පරිලෝකියත් අන්න මේ පින් අනුමෝදන් වෙලා මේ හැම දිනාටමත් ඒ හැම දිනාටම වගේ මේ හැම දිනාටමත් උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ වෙන්නට මේ ධර්ම දානමය පුණ්‍ය කර්මය හේතු වේවා කියලා ප්‍රාර්ථනා කරමු. ආකාශට්ටා චුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු සාසනං චිරං රක්ඛන්තු දේශනං චිරං රක්ඛන්තු මං පරන්ති Thank you.